පින්තුනි අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට මේ උතුම් සද්ධර්මයේ තුලින් පෙන්වා වදාලේ අපි කාටත් ඒකායන දුකෙන් මිදෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ස්වයම්භූත ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරනවා වගේම ශ්‍රාවකයන් වහන්සේලාට ඒ බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලාගෙන් ඒ ධර්මය අහලා ඒ ධර්මය දරාගෙන ඒ ධර්ම මාර්ගයේ තුල යෝනිසෝ මනසිකාරාදී පවත්තලා ධර්මාබෝධයකටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා එනිසා ඒ කාරණාවේදී ප්‍රධාන වෙන නුවණක් තමයි සෝතවදානේ පඤ්ඤා සුතමයේ ඥානං ඒ සෝතවදානේ නැතිනම් අහලා දැනගන්නට පුළුවන් ප්‍රඥාව සුතමේ ඥානය කියන කාරණේ. සුතමේ ඥානයේ තුල අපි සාකච්ඡා කරගෙන ආව පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ආශ්‍රයෙන් සරියුත්තරුන් වහන්සේ විසින් විසඳන ලද දේශනා කරන ලද විග්‍රහ කළ කරුණු කාරණා සමූහයක් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය කියන එක අපි මාතෘකා වශයෙන් තබලා එහි අරිඤ්ඤය ධර්මයන් පිරිසිඳ දැක්ක යුතු නුවණින් දැක්ක යුතු ධර්මයන් නුවණින් දැකීම පිරිසිඳ දැකීම කියන කාරණය අභිඤ්ඤය ධර්මයන් අභිඤ්ඤය හැටියටත් අපි දැකීම කියන කාරණා ආදිය තුල මාස්ත්‍රකාවන් පිළිබඳව අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරගෙන ආවේ. එතනදී අපි පසුගිය දේශනාවන් තුල විවිධ මාතෘකාවන් කතා කළා මේ විශිෂ්ට නුවණින් දත යුතු අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව අපි මෙතනදී කතා කරනකොට එකේ කාරණා විදිහටත් ඒ වගේම දෙකේ කාරණා විදිහටත් අපි මේ කාරණාව කතා කරන්න තේදුනා. මේ විදිහට අපි කතා කරගෙන ඇවිල්ලා පසුගිය දේශනාවන් තුළදී අපි කතා කළා මේ අටවෙනි කාරණාවක් කතා කරනකොට අපිට ලැබෙන අවිභායතන ධර්මයන් පිළිබඳව මැඩමින් න්‍යායුතු මඩමින් මැඩමින් මැඩ මැඩ ඉදිරියට යායුතු අංගයන් පිළිබඳව අපි කතා කළා. අද දවසේදී අපිට තියෙනවා නවයේ ධර්මයන් නැතිනම් විශේෂ නුවණින් අවබෝධ කරගත යුතු නවයේ ගොඩක් හැටියට නැතිනම් කාරණා නවයක් හැටියට අපිට තේරුම් ගන්නට තියෙන ධර්මයක් තමයි නව අනුපුබ්බ විහාර කියලා කියන්නේ. එතකොට මේ නව අනුපුබ්බ විහාර කියලා කියන්නේ අනුපූර්වයි කියලා කියන්නේ මේ අනුපිළිවෙලට අනුපිළිවෙලට වෙනස් නොවන ආකාරයට අනුපිළිවෙලට පත්වීමට කියනවා නව අනුපූර්ව විහාරය කියලා. ඒකට මේ නව අනුපුබ්බ විහාරයන්ගේ අපිට දකින්න පුළුවන් එක පිළිවෙලක් රූපාවචර භූමියේ අරූපාවචර භූමියේ ඉඳලා අපරියාපන්න තලයේ දක්වා දිවෙන අනුපූර්ව දිවීමක් අනුපූර්ව පෙළ ගැස්මක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කියනවා අනුපුබ්බං විහෙරිතබ්බතෝ සමාපජ්ජිතබ්බතෝ විහාරා අනුපුබ්බ විහාරා අනුපූර්ව වශයෙන් වාසය කළ යුතු නිසා සමවැදී යුතු නිසා මේ විහරණයට කියනවා නව අනුපුබ්බ විහාර හැටියට අනුපූර විහාරයන් කියලා. අනුපටිපාටියා සමාපජ්ජිතබ්බ විහාරාතියත් හෝ අනුපිළිවෙලින් සමවැදී යුතුයි කියන අර්ථයෙන් තමයි මේ අනුපුබ්බ විහාර කියලා කියන්නේ විහාර කියලා කියන්නේ විහෙරති කියන පදයෙන් හැදෙන දෙයක් වාසය කරනවට එතකොට අනුපුබ්බ විහාර කියලා කියන්නේ අනුපූර්ව පිළිවෙලින් පැමිණ වාසය කිරීමක් තියෙනවා නම් ඒ අනුපූර්ව පිළිවෙලට පැමිණ වාසය කිරීමට කියනවා අනුපුබ්බ විහාර කියලා. ඒක අනුපූර්ව පිළිවෙලෙන් පැමිණ වාසය කිරීමේ කාරණා නවයක් තියෙනවා. ඒ නිසා කියනවා නව අනුපුබ්බ විහාර කියලා. එතකොට අනුපූර්ව විහාරයන් 10ක්. නව අනුපුබ්බ විහාරයන්ගේ පළවෙනි විහරණය තමයි ප්‍රථම ධාන විවරණේ විහරණේ. දෙවැනි විහරණේ ද්විතිය ධාන විහරණේ. තෙවැනි විහරණේ තෘතිය ධාන විහරණේ, සිව්වන විහරණේ චතුත්ථ ධානයේ ඒ වගේම පංචම පස්වෙනි විහරණය ආකාසානං ඡායතන විහරණය ඊට පස්සේ හයවෙනි විහරණය විඥානං ඡායතන විහරණය ඒ වගේම හත්වෙනි විහරණය ආකින්චඤ්ඤායතනේ නත්තිකින්ච ආදී වශයෙන් වඩලා අපි ලබන ආකින්චඤ්ඤායතන විහරණය ඊට පස්සේ නේව සංඥා නාසඤ්ඤා තලය ඒ විහරණය ඊට පස්සේ සංඥා වේදිත නිරෝධ සමාපatti විහරණය කියන මෙන්න මේ විහරණ නවයට කියනවා නව අනුකුබ්බ විහාර කියලා. මේ අනුකුබ්බ විහාරයන් කියන්නේ ඇයි කියන එක පිළිබඳව අපි හොඳට විමසලා බැලුවොත් මම හිතනවා ප්‍රතිපදාවක් වඩන කෙනෙකුට බොහොම පහසුවෙන් ධර්ම මාර්ගය පිළිබඳව නිවැරදි දැක්මක් තීරණයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ කාරණාවේදී නව අනුකුබ්බ විහාරයන් පිළිබඳව දක්වන කාරණාව තුළදී ප්‍රධාන වශයෙන්ම මේ ධ්‍යාන ධර්මයන් පිළිබඳව කතා බහ කරනවා. අපේ ශාසනයේ මූලික වශයෙන්ම සමතය සහ විපස්සනාව හැටියට අපිට භාවනා ක්‍රමවේදයන් දෙකක් ද්විත්වයක් දකින්නට පුළුවන්කම තියෙනවා. වැඩි යුතු ධර්ම දෙකක් හැටියට පෙන්නලා ඒ මොකද්ද සමතෝච්ච විපස්සනාච කියලා සමතේ සහ විපස්සනාව කියලා පෙන්නනවා. දැන් සමතේ සහ විපස්සනාව තමයි අපි විසින් වැඩි යුතු ධර්මතා දෙක බවට පත් වෙන්නේ. ඒ සමතේ සහ විපස්සනාව කියනකොට සමතයෙන් සමත කෘත්‍ය સિદ્ધ කරනවා වගේම විපස්සනාව තුළ ප්‍රඥාවෙන් දැකිය යුතු ඒ නුවණින් අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරවීම සිදු කරනවා. හිතේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කිරීම සමතේ මූලික කරගෙන පවතිනවා වගේම යථාභූත ඥාන දර්ශනය ඇති කිරීම විදර්ශනාව තුළින් සිද්ධ කරනවා. ඒ නිසා මේ ද්විප්‍රකාර ප්‍රතිපදාවක් පවතිනවා. අපිට දැන් ඒ නිසා අපි දැනගන්නට අවශ්‍ය වෙනවා සමතය වඩන කෙනෙකු විසින් භවනාව තුළ සමතය දියුණු කරගන්න කෙනෙකු විසින් ඔහු අනුපූර්ව විහරණයන් ලෙස කෙසේද නිවැරදිව ධානයක් හඳුනගන්නේ ඊට පස්සේ අනුපූර්ව විහරණයන්ගේ කොහොමද ඔහු සංඥා වේදිත Nirodhe දක්වා යන්නේ මේ කියන කාරණාවන් පිළිබඳව කෙනෙක් අවබෝධයකට පත් වෙනවා නම් ඔහුට අර දෘෂ්ටිවාද වලින් තොරව මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම නිවැරදි ප්‍රතිපදාව තීරණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට කතා කරන දෙයක් තමයි අපි මේ දේශනාවන්ට විභජ්‍යවාද කියන වැඩසටහනම මාතෘකාවම යොදාගත්තේ මේ ගැන බෙදා අපි කතා කළ යුතු නිසා. කියන්නේ බෙදා දැක්විය යුතු ධර්මයන් බෙදා දැක්විය යුතු නිසා. ඒ වගේම අපි විසින් වැරදි කාරණාව සමාජය තුළ විග්‍රහ වෙන වැරදි ආකල්පයන් ධර්මයන් කියලා මිනිසුන් මිත්‍යා දෘෂ්ටි සමාදානයට ලක් කරන කාරණාවන් පිළිබඳ අපිට නිවැරදි ධර්ම විනිශ්චයක් ලබා දීමට අවශ්‍ය ධර්මමය පසුබිමක් සකසා දීම. මෙතනදී අපිට මූලික විදිහටම දකින්නට පුළුවන්කම තියෙනවා මේ ධර්මකාරණාවක් පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී ඒක නිවැරදිව විග්‍රහ නොවුනොත් එහෙම නැතිනම් අපි හරියට ප්‍රතිපදාව කියන තැන පැහැදිලි කරගත්තේ නැති වුණොත් ඇතම් වෙලාවට සමාජයේ නොඑක් අය නොඑක් ආකල්පවල තැන්වල හිර වෙලා ඒ තැන්වලින් මිදෙන්නට බැරුව කටයුතු කරන ආකාරයක් අපිට බොහෝ කොට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ නව අනුපුබ්බ විහාරයන් පිළිබඳව අපි දැනුමක් ඇති කරගත්තොත් මම හිතනවා ඒක බොහොම ප්‍රායෝගිකව කෙනෙකුට ධර්ම ප්‍රතිපදාව පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. එතකොට පළවෙනි දෙයක හැටියට අපි කිව්වා පළවෙනි ධ්‍යානය තමයි පළවෙනි අනුපුබ්බ විහරණය කියලා. මේ පළවෙනි අනුපුබ්බ විහරණයේදී පඨම ධානං සමාපන්නස්ස කාම සංඥා නිරුද්ධා හෝති. පළවෙනි ධානයට සමවදිනකොට ඒ කෙනාට කාම සංඥාව දුර වෙනවා. ඊට පස්සේ අපි අටකතාව තුලත් ඒ වගේම ත්‍රිපිටකයේ බොහෝ අවස්ථාවලදීත් මේ ධානයන් පිළිබඳව පැහැදිලි කරනකොට මේ පිළිබඳව දක්වනවා මේ නව අනුපුබ්බ විහාරයන් ඉද බික්කවේ බික්ක විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති එතකොට මේ ඉද බික්කවේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ භික්ෂුව විසින් මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විවේකජම් ප්‍රීතිසුඛම් පටමඥානං උපසම්පජ්ජ විහෙරති එතකොට මේ විවේකයෙන් උපන් ප්‍රීතියෙන් හටගත් මේ පළවෙනි ධානයේ උපදවගෙන වාසය කරනවා. දැන් මෙතන කිව්ව බොහොම පැහැදිලි වචනයක් විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියන වචනේ මෙතනදී භාවිත කළා. එතකොට මේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියනකොට මෙතනදී කාමය කියලා කිව්වේ කාම ඡන්දයට. එතකොට කාමච්ඡන්දේ අපි දන්නවා නීවරණයක් විදිහට අපි හඳුනගෙන තියෙනවා. එතකොට මේ නීවරණ රහිත නීවරණ යටපත් කරපු මනසක් තමයි ධ්‍යාන මනසක් කියලා කියන්නේ. මේ කාමච්ඡන්දේ කියලා කියන නීවරණය ඉවත් කරගත්ත යටපත් කරගත් අවස්ථාවක්. එතකොට කාමය ප්‍රධාන කළා. අනිත් නීවරණයන් අවශේෂ මාත්‍රයක් විදිහට අරගෙන පොදුවේ මතක් කළා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව කියලා මේ අනිත් ධර්මයන් නාම මාත්‍රිකව දැක්ව අකුසල ධර්ම කියන පොදු සංග්‍රහය යටතේ නමුත් කාමය කියන එක පිළිබඳව විශේෂයකට ලක් කළා හේතුව තමයි පළවෙනි ධානය කියලා කියන්නේ මේ රූපාවචර මාර්ගයේ වඩනවා ධානය උපදවා ගැනීම පිණිස උත්සාහ කරන කෙනාට කියන්නේ මොකක් කියලාද රූපාවචර මාර්ගයේ වඩනවා කියන කෙනෙක්. එතකොට කෙනෙක් ධානයේ උපදවා වාසය කරනවා කියලා කියන්නේ ඔහුගේ අචරිත ධාන මට්ටම තියෙනකන් අත්නොහැරියා වූ ධානයේ ඇති තාක් ඔහුට ඒ ධාන මට්ටම ප්‍රථම ධාන මට්ටම නැතිනම් රූපාවචර මට්ටමටපත් වන කෙනෙක්. කාම භූමිය තුල වාසය කරන පුද්ගලයාගේ සහ රූපාවචර භූමිය තුල වාසය කරන පුද්ගලයාගේ පැහැදිලිව වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි කාමාවචර භූමිය තුල ඉන්න පුද්ගලයා කාම භූමිය අසුරු කරන කෙනා සතර මහා ධාතුව අසුරු කරගෙන සතර මහා ධාතුව අනුව ගියපු කෙලස් ධර්මතා ටිකක් පවත්නවා කියන්නේ මහා භූත රූපය ආත්මයක් හැටියට අරගෙන ඒ සතර මහා ධාතු රූපයේ කෙරෙහි කාමය ඇති කරගන්න විදිහට සංකල්පනාවන් පවත්නවා. එතකොට ඒ කෙනා බොහොම සංකල්පමය වශයෙන් ඇති කරගන්න කාමය සතර මහා ධාතු රූපේට බහලා ධන ධාන්‍යයන්ට ඇති කැමැත්ත රණ රිදීම තුමෙනෙක් වලට ඇති දැඩි ලෝභය විෂම ලෝභය කියන එක ඊට පස්සේ තමන්ගේ ජීවිත පැවැත්ම තුළ ගෘහ ජීවිතයක් ගත කරනකොට ඒ ඇති බැඳීම කියන කාරණාවන් මේ දේවල් අපි කියනවා කාම ධර්ම කියලා. එතකොට අපි දන්නවා රූපය කාමේ නොඋනාට මේ කාම ගුණයන් කෙරෙහි තමන්ගේ කාමය පතිත කරගත්ත මේ මනසට කියනවා කාම සහගත මානසික මට්ටමක් කියලා. මේ ධර්මතාවයන්ගේ කාම ගුණයන් කෙරෙහි කාමය ඇති කරගන්න කෙනාට කාම ගුණයන් කෙරෙහි කාමය ඇති කරගන්න කෙනාට අපි කියනවා කාමාවචර පුද්ගලයෙක් කියලා. ඔහු කාමයේ ඇසුරු කරන කෙනෙක්. ඒකට ඔහු හැම වෙලාවකදීම සැපය දකින්නේ කොහෙ තියවිලා එන දේ හැටියටද මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් කෙරෙන් තමයි අපේ කැමැත්ත අපි තිෂ්ඨ කරන්නේ මේ දේවල් වල තමයි මේ කාමන ගතිය, කැමැති වෙන ගතිය තියෙන්නේ මේ ධර්මයන් කෙරෙහි කියලා අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් කැමැත්ත කියන දේ බලාපොරොත්තු වෙනවා. ඒ කැමැත්ත කියන දේ අපි ජීවිතයට බලාපොරොත්තු වෙනකොට අද අපේ ජීවිතයේ තමයි ඒකේ ප්‍රතිඵලය. අපි කාමයේ ලැබීම පිණිස ඒ දේවල් හොයාගෙන යනවා. තරුණ පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් දැක්කහම ඔහුට කෙලෙස් සහගත රාග සහගත කාම සංකල්පනාවක් හටගන්නවා. එතකොට ඔහුගේ සංකල්පනාව පවතින්නේ මේ ලස්සනයි කියන රූපයේ ඇති ලස්සන නැතිනම් කාමය කියන බව තිබුණේ රූපය නිසා ඒ රූපය දකිනකොට තමයි කාමය ඇති වුනේ කියලා. ඒ නිසා ඔහුට නැවත කාමය හැදෙන්න නම් කාමයේ විඳින්න නම් ඔහුට ඒ රූපේම අවශ්‍ය වෙනවා. මොකද ඔහු දකින දේ තමයි ඒක රූපේ තිබිලා Tamanට ලැබෙන දේ හැටියට. නමුත් අපි ඒකේන නොදන්න දේ තමයි ඇත්තටම රූපය කියන දේ සාමාන්‍යයෙන් අපි කාමයේ විදිහට අපි ළඟට එන්නේ නැතුව අනාත්ම ධර්මතාවයක් විදිහටම අපතනක අපි කෙලින්ම කාමය කෙනකෙනාගේ පැත්තෙන් හදාගත්ත දෙයක් කියන එක. ඒකෙන් මේ කියන්නේ වරදවා වටහා ගැනීමකට අපිට විය යුතු වෙන්නේ නැහැ. මේ කෙනෙක් සත්‍යයක් පුද්ගලයෙක් ඉඳලා මේ දේ නිර්මාණය කරනවා කියන එක. මොකද ඇතම් වෙලාවට අපි මේ කාරණාව තුළ කතා කරනකොට බොහෝ දෙනෙක් උත්සාහවත් වෙනවා මේ කාමය හදාගන්න කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන දේ ගැන මේ කියලා කියනවා ඒ කියන කාරණාවක් ගොඩනගන්නට. නමුත් ඒ ධර්ම විනිශ්චයක් පිළිබඳව ධර්මතාවයන් පිළිබඳව ඇති අනෝබෝධය මිසක වෙනත් දෙයක් නොවේ. ඒ කියන්නේ යම් දහමක් විනිශ්චය කරනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනකොට ධම්මාදිත්‍ථාන, පුද්ගලාදිත්‍ථාන, ධම්මපුද්ගලාදිත්‍ථාන, පුද්ගල ධම්මාදිත්‍ථාන කියලා කාරණා හතරක් ඔස්සේ අපිට ධර්ම දේශනා කරනවා. ධර්මතාවයන් විදිහටත් අපිට කරුණු පැහැදිලි කරනවා. කුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකතා ධම්මා ආදී වශයෙන් ධර්මතාවයන් විදිහට පැහැදිලි කරනවා. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන ආදී වශයෙන් පටිච්චසමුප්පන්න සහ පටිච්චසමුපාද ධර්මයන් පිළිබඳව ධර්මතාව විදිහට පැහැදිලි කරනවා. ඒකට කියනවා ධම්මාදිත්‍ඨාන දේශනා කියලා. ඊට පස්සේ තයෝ මේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් ඊට පස්සේ සමාපන්නස් ආදී වශයෙන් පැහැදිලි කරන තැන්වල බුදුරජාණන් වහන්සේ මේ සමවැදුණු පුද්ගලයේ මේ ධ්‍යානෙ උපදවගත් ඥාන දර්ශනයේ වඩන කෙනෙක් මග්ග සමංගිස් පුද්ගලස්ස මාර්ග සමංගී පුද්ගලයාට ඒකට මාර්ගය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් මේ විදිහට පුද්ගල භාවයක් මූලික කරගෙන දේශනා කරන දේශනා තියෙනවා පුද්ගල භාවය ගැන විතරක් කතා කරන දේශනා තියෙනවා. පුද්ගල භාවයේ තුලින් ධර්මතා පෙන්වන දේශනා තියෙනවා. එතකොට ධර්මතා තුලින් පුද්ගල භාවයන් පෙන්වන දේශනාවක් තියෙනවා. එතකොට පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයේදී අපිට ඒ පිළිබඳව දකින්න පුළුවන්කම් තියෙනවා. මේ විදිහට අපිට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන ක්‍රම බොහෝමයක් තියෙනවා. එතකොට අපිට ඒකෙන් මේ තෘෂ්ණාව කියන දේ නැතිනම් කාමයේ කියන දේ අපි කෙනකෙනා හදා ගන්නවා මනසේ කිව්වහම මේ හදා ගන්න පුද්ගලයෙක් කියන මට්ටමින් ගන්නට එපා. අවිද්‍යාව අවිද්‍යාවෙන් සංඛා අවිද්‍යාව නිසා සංඛාරය නිසා මේ රැස් කරගත්ත නිසාම තමයි මේකට මේ තණ්හා උපාදාන භව කියන කාරණාවන් නෙදුනේ. මේ විදිහට අපිට ධර්මතාව විදිහට කතා කරන්න පුළුවන්කම තියෙනකොට මේ සුඛාවබෝධයට සඳහා වෙණී ජනයාගෙන තිනම් අහලා හික්මෙන ජනතාවගේ පහසු සඳහා මේ කතා කරන පරයයකුයි අපි කතා කරන්නේ මොකද ඒ කාරණාවන් සිහිපත් කළේ ඇතැම් වෙලාවට යම් දේශනාවක කොටසක් අරගෙන ඇතැම් පිරිසක් උත්සාහවත් වෙනවා මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවයි කියලා දේශනා කරනවයි කියන කාරණාවක් මතු කරන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුද්ගලයන් පිළිබඳව දේශනා කරන පුද්ගලාදිත්‍ථාන දේශනාවකට ධම්මාදිත්‍ථාන දේශනාවකින් කරුණු දක්වලා කෙනෙක් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ පුද්ගලයෝ ගැන දේශනා කරලා තියෙනවායි කියලා ඒක සම්පූර්ණම වැරදි සහගත ප්‍රකාශයක්. ඒකෙන් පෙනෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේට චෝදනාව කරන කෙනාගේ ඇති අනවබෝධයේ ධර්මයේ පිළිබඳව නොදන්නාකම. ඒ විදිහටම මේ ධර්මයේ විනිශ්චය කරන ක්‍රම නොදැනගත්තොත් කෙනෙකුට පැහැදිලිව ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි ඒ කාරණා සල්පේ මතක් කළේ. එතකොට දැන් අපි කාම මනස පිළිබඳව අපි පැහැදිලි කරගනිමින් හිටියේ කාමාවචර භූමිය කියනකොට අපි සතර මහා ධාතු රූපය කෙරෙහි සැපය දැකලා කැමැති වෙන ගතිය එහෙ තිබිලා එන විදිහට දැකලා ඒ දේ තුල ගවේෂණය කරන කම අද රන් රිදීම සුඛවන හොයාගෙන මේ කාමයේ රූපේ පැත්තෙන් හොයන මනසට කියනවා කාමාවචර මනස කියලා. එතකොට දැන් රූපාවචරයි කියන මට්ටම මේ කාමාවචර භූමිය ඉක්මවා ගියපු මට්ටම. ඒ නිසා තමයි මේ පළවෙනි ධ්‍යාන සිත පිළිබඳව විග්‍රහ කරනකොටම විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා දක්වනවා. මෙතන විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන් වුණා අකුසලයන්ගෙන් වෙන් වුණා. කාමයන්ගෙන් වෙන් වුණා කියනකොට මේ සියලු කාමයන්ගෙන් වෙන් වෙලා. ඒ කියන්නේ යාට රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා සාමාන්‍ය කෙනෙකු විසින් සතර මහා ධාතු රූපයට බැස ගන්න මට්ටමේ නානත්වයට ගියපු කාම ඡන්දය කියන තැනින් ඔහුව පෙළන්නේ නැහැ. එතකොට ඔහු විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා ඒ වගේම විවිච්ඡේව අකුසලේහි ධම්මේහි ප්‍රාණඝාත බුරුකී මේ ආදී කර්මපත සකස් කරගන්න අකුසල ධර්මයන්ගෙන් පවා ඔහු වෙන් වෙලා. දැන් මේ ප්‍රථම ධානලාභියා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා කෙනෙකුට. අකුසලයන්ගෙන් වෙන් වෙලා අකුසලයන් කියනකොට මෙතන මූල ප්‍රධාන අකුසල ධර්ම කර්මපත විදිහට අපි දකින පටිගය ඒ වගේම විෂම ලෝභය කියන මේ වගේ අකුසල ධර්මයන්ගෙන් ඔහු මිදිලා පංච නීවරණයන්ගේ අනිත් නීවරණ ධර්මයන්ගෙන් යටපත් කරගත්ත බවයි අකුසල ධර්මයන්ගෙන් හිත යටපත් කරගත්ත කියලා කියන්නේ. දැන් මේ කාමයේ සහ අකුසලයන්ගෙන් මිදුණා. මිදුණා කියන එකෙන් අදහස් කරන්නේ සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරලා මෙතනින් සියල්ලම අවබෝධ කරගත්තා කියන එක නෙමෙයි මේ తాවකාලිකව ඒ දේවල් විස්කම්බනක් වශයෙන් ප්‍රහාණයකට ලක් කළා. එතකොට දැන් ඒ කෙනාට කියනවා රූපාවචර මට්ටම කියලා. ඇයි රූපාවචර මට්ටම කියලා කියන්නේ? එයා දැන් අර කාමාවචර කෙනාගේ මානසික මට්ටම නෙමෙයි විඳින්නේ. රූපය අනුව ගියපු මනසක් එයාට පවතිනවා තමයි. හැබැයි ඒ රූපය සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයක් කියන මට්ටමේ. කියන්නේ ඔහු ප්‍රථම ධානයේ උපදවාගත්තේ යම් රූපී සංඥාවකට හිත තියලා. යම් සංඥා මාත්‍රයකට හිත තියලා තමයි ඔහු ඒ ධානය උපදෝගත්තේ. අපි උදාහරණයක් කිව්වොත් කෙනෙක් පටවි සංඥාව වඩලා තමයි ප්‍රථම ධානය උපදෝගත්තේ. එතකොට ඒ අනිත් සියලුම කාමයේ කියන සංඥාවන් එන පැත්ත වහලා පටවි සංඥාව ඇසුරු කිරීම තුළ ඔහු ඒකත්වයකට හිත අරගෙන තියෙනවා අර කාම සංඥා නානත්වයේ දරුවටත් කැමති බිරිඳටත් කැමති ගෙදරටත් කැමති ධන ධාන්‍යයටත් කැමති මේ කාමය කියන විෂමතාවය අතහැරලා පඨවි සංඥාව නැමැති ඒකත්වයේ උපදෝගෙන ඒ සංඥාව තුළ ඔහු වාසය කරනවා. ඒකට දැන් ඒ මට්ටමේ ඒකාත්ම බවක් නැතිනම් එකඟතාවයක් ඒකාග්‍රතාවයක් ඇති මනසකට කියනවා ප්‍රථම ධානයක් උපදෝගත්ත කියලා. ඒකේ ලක්ෂණ ටික තමයි සවිතක්ක සවිචාර සමාධිය කියලා කියන්නේ. ඒකට ඒකේ තියෙනවා විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ලක්ෂණ පහම තියෙනවා. එතකොට මේ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධර්මතාව ටිකෙන් පැහැදිලි කරන දේ තමයි ඒ ආරම්මණය ධානයේ උපදපු ආරම්මණය නිමිත්ත විතර්කණය කරන ගතිය ඒ නිමිත්තෙහි නැවත නැවතත් හැසිරෙනකම සහ හැසිරෙනකම නිසාම ඇතිවෙන ප්‍රීතිය ඊට පස්සේ ඒ ප්‍රීතිය නිසාම ඇතිවෙන සුඛය ඒ සුඛයත් එක්කම ඇතිවෙන ඒකාග්‍රතාවය කියන මෙන්න මේ ගති පහක් ප්‍රධාන වශයෙන් මූලිකත්වයේ ගන්න ගති පහක් මෙතන පවතිනවා මෙතනින් යුක්ත කෙනාට කියනවා ප්‍රථම ධානලාභී කියලා. හැබැයි එයා කිසිසේත්ම කාමාවචර පුද්ගලයෙක් නෙමෙයි. එයා රූපාවචර ධානලාභියෙක්. ඒ නිසා තමයි ඔහු අත්නොහැරි ධානයෙන් සමාපත්තියෙන් කලුරිය කරන්නේ නැහැ කෙනෙක්. එතකොට අත්නොහැර ධානයෙන් යුක්තව ධානයෙන් නැගී හිටලා කලුරිය කළාම එයා බ්‍රහ්ම ලෝකේ උපදින්නේ කාම ලෝකේ නොඉපදී කාමාවචර කර්මයන් ඔහු විසින් නැවත කාම ලෝකෙ ඉපදෙන්න සුදුසු දේවල් සිද්ධ නොකරන නිසාම. එතකොට ඔබට අද දවසේදී සමාජය තුළ යම් කතිකාවතක් සමාජය තුළ මතවාදයක් ගොඩනගෙනවා මේ ධානයන් පිළිබඳව. සමහර වෙලාවට හැමතැනම මේ ධානලාභීන් බිහි වෙමින් පවතින බිහි කරමින් යන සමාජ රටාවක් අපිට දකින්න පුළුවන්. දින 7, දින 14, දින 5 භාවනා වැඩසටහන් කියලා තම වෙලාවට යොදා ගනිමින් ධානයකට සමවද්දනවා, ධානයෙන් නැගී සිටවනවා මේ විදිහේ විවිධ ක්‍රියාකාරකම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහේ මට්ටමක් දකින්න තියෙන්නේ ඇත්තටම බොහොම වැරදි ස්වභාවයක් නිසා මේ ධානය කුමක්දයි අවබෝධ නොකරගත්ත නිසා ගෘහ ජීවිතය තුලත් කාලය ගත කරනවා හැබැයි ඔහු ධානලාභියෙක් හැටියට සමාජයට පිළින කරනවා ඒක මොනතරම් වැරදි මට්ටමක්ද මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධානයේ ස්වභාවයයි මේ ශාසනයේ ධානයේ ස්වභාවයයි මේ යටත් පිරිසෙන් මේ ශාසනයේ තබා බාහිර ශාසනයක ධානයක් උපදවගත්තත් විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කියන මට්ටමින් උපදවගන්නේ. ඔවුන් විසින් ඒක निराකරණය කරගන්නට ඇතැම් වෙලාවට උත්සාහවත් වෙනවා මේ ලිංගික ජීවිතය කියන එක වෙනම දෙයක්, කාමය කියන එක වෙනම දෙයක් කියලා. නමුත් කාමයෙන් තොර ලිංගිකත්වය අනුව ගියපු ජීවිතයක් වෙනමම ඇත්තේ නැහැ. ඒ නිසා මේකත් තේරුම් ගන්න බැරුව බොහෝ වෙලාවට අපේ බෞද්ධ මිත්‍යා මතවාදයන් වැළඳ ගැනීම කියන කාරණාවක් සමාජය තුළ දකින්නට තියෙනවා. ඉතින් මේ අපි මේ නව අනුපුබ්බ විහාරයන්ගේ පළවෙනි කාරණාව අපි හරියට තේරුම් ගත්තොත් කටමජ්ජානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධාවෝති. පළවෙනි ධ්‍යානයේ සමවදින කෙනාට කාමසඤ්ඤාවන් නිරුද්ධ වෙනවා. එතකොට මේ කාමසඤ්ඤාවන් ඔහුට ඇත්තේ නැහැ. ඒ වගේම ධානයේ ඇති කරගත්ත කෙනෙකුට ධානයට සමවැදීමේ හැකියාවක් තියෙනවා. ධානයක් අපි දන්නවා පංච වශීතාවයකින් වශීභාවයටපත් කරනවා. ඒකට ධ්‍යානයේ පංච වශීතාවයෙන් වශී වෙනකොට මේ උත්හාන සමාපජ්ජන කියන දෙක ඇතුළුයි. ඒ සමාපජ්ජනයේ තියෙන සමවැදීම තියෙන ධ්‍යානයේට සමවැදීමේ නැගිටින්න පුළුවන්කම තියෙනවා. ඒතර දැන් සමවදිනවා සහ සමවැදීමෙන් නැගී සිටිනවා කියන කාරණාව ධ්‍යානලාභීෙකුට කරන්න පුළුවන් දෙයක්. එතකොට ප්‍රථම ධ්‍යානය ලබාගත් කෙනාට ඒ ධානයක් නොහැරී පවතිනවා නම් ඕනම වෙලාවක ප්‍රථම ධාන සමාපත්තිය තුළ සමවැදිලා වාසය කරන්නට පුළුවන්. ඒකට සමවදින කෙනාගේ තව ලක්ෂණයක් පැහැදිලි කරනවා කණ්ඨක සූත්‍රයේදී කණ්ඨක ධර්මයන් නැතිනම් කටු බාධා කරන ධර්මයන් පිළිබඳව දක්වන මේ සූත්‍රයේදී කණ්ඨක 10ක් පිළිබඳව පැහැදිලි කරනවා මේකෙන් අපි මාතෘකාවට අදාළ කාරණා විතරක් ගත්තොත් පතමස්ස ජහනස්ස සද්දෝ කණ්ඨකෝ පළවෙනි ධානයේට කණ්ඨක ධර්මයක්, කරදර කරන ධර්මයක් තමයි ශබ්දය කියලා කියන්නේ. කනට ඇහෙන ශබ්දය ප්‍රථම ධානයේට කණ්ඨක ධර්මයක්. එතකොට මේ ශබ්දයේ ධානයේට බාධා කර ධර්මයක් හැටියටයි පෙන්වන්නේ. එහෙනම් මේ ධානයේට සමවන්න හොත් සමවැදුන කෙනාට නැවත ශබ්දය ඇසීමක් වෙන්නේ නැහැ. නමුත් අවසනාවන්ත කාරණේ තමයි අද සමාජයේ ධානපන්ති වලට ගිහිල්ලා ඒ ගුරුවරයා විසින් ඒ භාවනා කරන කෙනාව පිළිවෙලින් ධානයට සමවද්දලා චතුත්ථ ධානයට යනකම් අරගෙන ගිහිල්ලා ආපහු ධාන වලින් පල්ලෙහාට අරගෙන එන ක්‍රමවේදයක් පවා අපිට බොහෝ දකින්නට තියෙනවා. ඇත්තටම ධර්ම විනය විනිශ්චය තුළ අපිට තේරුම් ගන්න පුළුවන් මේ අනුකුබ්බ විහාර ධර්මයන් පිළිබඳව හරියට කෙනෙක් තේරුම් ගත්තා නම් මේක මොන තරම් වැරදි දෙයක්ද වැරදි කතාවක්ද කියන එක. එතකොට මේ අනුකුබ්බ විහාරයන්ගේ පළවෙනි ධ්‍යානය පිළිබඳව අපි කතා කළා. අපි දන්නවා දැන් මේ කාමය සහ අකුසලය කියන දේ යටපත් කරලා අර සංඥා මාත්‍රයකින් උපදෝගත්ත අධික ඒකාග්‍රතාවයක් තුළ වාසය කිරීම සහ ඒකාග්‍රතාවයේ තුළ ඇති කරගත්ත ප්‍රීතිය සහ සැපය කියන කාරණාව මූලික වුණ මට්ටමක් තමයි මේ ප්‍රථම ධ්‍යාන මට්ටම කියලා කියන්නේ. ඊට පස්සේ දෙවැනි විහාරය ද ุติ ය ධානය ද ุติ ය ධානය පිළිබඳව දක්වනකොට කියනවා විතක්ක ਵਿਚාරාණං රූප සමා අජ්ජත් සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိ ය ධානං උපසම්පජ්ජ විහෙරති විතක්ක ਵਿਚාරාණං රූප සමා විතක්ක ਵਿਚාර ධර්මයන්ගේ විපසමණයෙන් දුරු කිරීමෙන් ඒ වගේම අජ්ජත් සම්පසාදනං ආධ්‍යාත්මයේ සංසිඳුණු ගතියෙන් චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං සිතෙහි පවතින ඒකාග්‍රතාවයෙන් මේ චෛතසික ධර්මයන්ගේ ඒකාග්‍රභාවයෙන් යුක්තව අවිතක්කං අවිචාරං අවිතක්ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් පීතිසුඛං ප්‍රීතිය සහ සැපය ඇති ဒုတိ ය ධානයේ උපදෝගෙන වාසය කරනවා. දැන් මෙතන ලක්ෂණ කිහිපයක් කිව්වා. ඒ තමයි අවිතක්ක අවිචාර සමාධිය අවිතක්කා ਵਿਚාර සමාධිය කියලා කියනවා. මෙතනදී අවිතක්කා ਵਿਚාර කියන එකට බොහොම වඩාත්ම අපි කතා කළ යුතු තවත් අනෙක් කාරණේ තමයි මේ අජත්තං සම්පසාදන. ආධ්‍යාත්මෙහි පැහැදුණු සංහුන් බව කියන කාරණාව. ඒකට කෙනෙක් ප්‍රථම ධානයේටපත් වෙනකොට අපි කිව්ව සවිතක්ක සවිචාරයි කියලා. සවිතක්ක සවිචාරයි කියන්නේ විතක්ක සහිත විචාර සහිත බව. අපි ඒකෙදි පැහැදිලි කළා මොකද්ද විතක්කය කියලා කියන්නේ? අරමුණට නගන ස්වභාවයට කියනවා විතක්කය කියලා. අරමුණෙහි හැසිරෙන ගතියට කියනවා ਵਿਚාරය කියලා. උපවිචරය, උපවිචරතිති ਵਿਚාරෝ කියන මට්ටමේ. ඒත් අපි යම් වස්තුවක් අතට අරගන්න දෙයට කියනවා විතක්කය කියලා. ඒ වගේම ගත්ත අරමුණ පිරිමදින බවක් තියෙනවා නම් නැතිනම් මේ ගත්ත වස්තුවේ නැවත නැවත පිරිමදින බවක් තියෙනවා නම් ඒකට කියනවා ਵਿਚාරය කියලා. කියන්නේ අරමුණක් ගැනීම කියන මට්ටම විතර්කණය කිරීම විතක්ක කියලා කියනවා. ඊට පස්සේ ඒ විතක්කණය විතර්කණය කරපු අරමුණ ගත්ත අරමුණෙහි නැවත නැවත හැසිරීම කියන කාරණාවට කියනවා විචාරය කියලා. දැන් ဒုတိ ය ධ්‍යාන මට්ටමේදී මේ විතක්ක ਵਿਚාරාණං වෝපසමෝ විතක්ක ਵਿਚාරයන් විපසමනය කරලා එයා දැන් විතක්ක ਵਿਚාරයේ දුරු කරනවා විතක් ਵਿਚාරණා ූපසමෝ කියලා කියන්නේ එයා ප්‍රථම ධානය වැඩුවා කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව. නමුත් එයා දකිනවා දැන් ප්‍රථම ධානය කියන එක කාමයට බොහොම ළඟයි. කාමයට බොහොම ආසන්නයි. ඒකට කාමයට ආසන්න වුණොත් බොහොම ඉක්මනට මේ කාමයේ පැත්තට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ කාමයෙන් මම ඈත් වෙන්නට ඕනේ. ඒ නිසා මේ කාමය කියන දේ ප්‍රථම ධානයේ දෝෂය දැකලා ඒ මේන් මත්ෙහි වඩන්නට ඕනේ කියන මට්ටමින් තමයි විතක්ක ਵਿਚාර කියන ධර්මයන් දුරු කරගන්න මට්ටමට හිත යොමු කරන්නේ. එතකොට මේ විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ට අපිට ප්‍රථම ධානයේ තුල තිබුණට මේ ဒုတိ ය ධානයේ තුල මේ විපසමණය කරන මේ විතක්ක ਵਿਚාර ධර්මයන් දුරු කිරීමකට ලක් කරනවා. එතකොට මෙතනදී අදහස් කරන්නේ බොහොම රළු මට්ටමින් අපි කතා කළොත් එහෙම මේක තේරුම් ගැනීමට බොහොම පහසු වෙන ආකාරයට අපිට හිතේ නැවත නැවත අරමුණ විතර්කණය කරන බව කියන ප්‍රථම ධානයේ උපදෝගත්ත කෙනාට ඒ උපචාර අර්පණා වශයෙන් අර්පණා සමාධියට පත්වන්නට හේතු කරගත්ත අරමුණ නැවත සිහි කිරීම වශයෙන් ඒ අරමුණෙහිම නැවත හැසිරීම වශයෙන් උපදගත්ත නම් ප්‍රථම ධානය දැන් ඒ අරමුණ හිත හිත හැසිරෙනකම ඉවත් කරලා අධ්‍යාත්ම සම්පසාදන කියන ලක්ෂණයට පත් කරගන්න. කියන්නේ ආධ්‍යාත්මයේ තුල සංහුන් බව සංසිඳීම කියන කාරණයට පත් කරනවා. ඒ තුල නැවත විතර්ක කර කර ਵਿਚාරණයකට පත් කරන්නේ නැහැ. ඒ ආරම්මණය තුල සංසිඳීමකටපත් වෙනවා. එතනම ගිලා බසිනව නැතිනම් අපි කිව්වොත් එහෙම අපිට ජලයක් හම්බෙනවා බොහොම අපිරිසිදුයි මේ අපිරිසිදු ජලය අපි ටිකක් හොඳට තියලා තියෙනකොට ටික කාලයක් ටික වෙලාවක් අර තියෙන රොඩු යටට තැම්පත් වෙලා මේ ජලය පිරිසුදු බවට පත් වෙනවා. නමුත් මේ දියපොකුණේ දියවිලේ ජලය තාම අපිට වතුර පැහැදිලි. ඒ වගේ තමයි ප්‍රථම ධානය මට්ටම අර මඩ තිබුණා වගේ අර කාමාදී සංඥාවන්ගේ අකුසල සංඥාවන්ගෙන් ගහන වෙලා තිබුණා. මේ භාවනාව තුළ తాවකාලිකව මේ මඩ ටික යටට බැස්සා. දැන් පැහැදිලි. හැබැයි අර දිය රැලි මතු වෙනවා තාම. මේ දිය පොකුණේ දිය රැලි මතු වෙනවා. ඒ නිසා අපිට හොඳට ඇතුළ පේන්නේ නැහැ දිය රැලි නිසා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ගේ ස්වභාවය නිසා මේ මනසේ ඒකෝදි භාවයට එකක්කොදිය ස්වභාවයට සම්පසාදන ලක්ෂණයට බොහොම කරදරයි. එනිසා මේක අවබෝධ කරගෙන විතක්ක ਵਿਚාරයෙන් දුරු කරලා මට පුළුවන් නම් ဒုတိ ය ධානයටපත් වෙන්නට කියලා ඔහු විතක්ක ਵਿਚාර සංසිඳ වීම සඳහා ඊට පස්සේ අර තුල වාසය කරන්නට ධ්‍යාන නිමිත්ත තුල වාසය කරන්නට උත්සාහවත් වෙනවා. ඒ උත්සාහවත් වෙනකොට වෙනකොට ඔහුට මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳවන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අවිතක්ක අවිචාර සමාධිය කියන්නේ ඒක නිසා. අර අරමුණු කරනකම සහ නැවත නැවත ඒකේ හැසිරෙනකම විතර්කණය කරනකම සහ විතර්කණය කළ අරමුණෙහි නැවත නැවත හැසිරෙන ලක්ෂණය දුරු කරනවා. එතකොට මේ ဒုတိ ය ධානං සමාපන්නස්ස විතක්ක ਵਿਚාරා නිරුද්ධා හොಂತಿ ဒုတိ ය ධාන සමාපත්තියට සමවැදුණු කෙනාට විතක්ක ਵਿਚාර ධර්මයන් නිරුද්ධයි. විතක්ක ਵਿਚාර ඇත්තේ නැහැ. එතකොට දැන් අපිට උන ဒုတိ ය ධානයේ ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. මේ ဒုတိ ය ධානයේට විතක්ක ਵਿਚාරේනොත් අපිට කණ්ඨක ධර්මයක් හැටියට පෙන්නනවා. එතකොට අර කණ්ඨක සූත්‍රය අපි පළවෙනි ධ්‍යානයේදී ශබ්දේ කණ්ඨකයක් කිව්වා වගේ ဒုတိ යස්ස ධ්‍යානස්ස විතක්ක ਵਿਚාරා කණ්ඨකා ဒုတိ ය ධ්‍යානයේට විතක්ක ਵਿਚාර කණ්ඨක ධර්මයක්. මේ විදිහට දැන් අපිට බැලුවාම දැන් ප්‍රථම ධ්‍යානයේට වඩා හාත්පස ගැඹුරු හාත්පස හාත්පස සියුම්ම ගියපු සැපසහගත මට්ටමක් උපදවන දෙයක් තමයි ဒုတိ ය ධ්‍යානය කියලා කියන්නේ. තුන්වෙනි කාරණය හැටියට අපිට තියෙනවා තෘතිය ධ්‍යානය අනුපූර්ව විහරණයන්ගේ දෙවැනි විහරණය තෘතිය ධාන සමාපත්තිය. එතකොට තෘතිය ධාන සමාපත්තිය කියලා කියනකොට තේතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තං තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති එතකොට මේ තෘතිය ධානය ලබාගත් කෙනා විසින් සතියජ්ජහානං සමාපන්නස්ස ප්‍රීතියෙන් නිරුද්ධා ප්‍රීතිය කියන කාරණාව දුරු කරනවා. ප්‍රීතිය කියන කාරණාව දුරු කරලා ඒකේනා මේ සුඛ ඒකග්ගතා කියන ධර්මතා දෙකෙන් වාසය කරනවා. මොකද ප්‍රීතිය කියන එක රළු මට්ටමක්. ඒ නිසා මේ ප්‍රීතිය රළු මට්ටමක කාරණාවක් නිසා මේ ප්‍රීතිය කියන එකෙත් යම් දැඩි ස්වභාවයක් ඔහුට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නැවත නැවතත් අරමුණෙහි හැසිරෙනකොට මේ පිනා යන ස්වභාවය අර දිය රැලි නැති වෙලා නමුත් දිය රැලි නැති වුණාට යටින් එන බුබුලු තියනවා වගේ අර ආධ්‍යාත්මයේහි පිනා යන ලක්ෂණයත් ඔහුගේ ඒක ඒකෝදි භාවයට නැතිනම් හිතේ අදි ඒකාග්‍රතාවයට බාධාවක් හැටියට උට දැනෙනවා. ඒ නිසා ද්විතිය ධානය විතක්ක ਵਿਚාරයන්ට ළඟ බව තේරුම් අරගෙන මේ තෘතිය ධානය ලබා ගැනීම පිණිස ද්විතිය ධානයට එහා ගිය තෘතිය ධානය ලබා ගැනීම පිණිස ඔහු උත්සාහවත් වෙනවා ඊට පස්සේ මේ තෘතිය ධානය ලබා ගන්නකොට ඔහුට මේ ප්‍රීතිය කියන කාරණාව නිරෝධයටපත් වෙනවා දැන් මෙන්න මේ විදිහට ප්‍රථම ධානය සමාපත්තිය, ဒုတိ ය ධානය සමාපත්තිය සහ තෘතිය ධ්‍යාන සමාපත්තිය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම සැපයේ පහ කිරීමෙන් ඒ වගේම දුක්ඛස්සච පහනා දුකත් ප්‍රහාණය කිරීමෙන් කල්ැතුවම සෝමනස්ස දෝමනස්සයන්ගේ දුරු කිරීමෙන් අදුක්ඛම සුඛං අදුක්ඛම සුඛං කියලා කියන්නේ අදුක්ඛමං සුඛං. එතකොට අදුක්ඛම සුඛ කියන කාරණාවෙන් මේ උපේක්ෂා වේදනාව උපේක්ඛා සති පාරිසුද්ධං උපේක්ෂාවෙන් පිරිසුදු භාවයටපත් තුන චතුත්ථ ධානයේ උපදෝගෙන වාසය කරනවා. ඒකට දැන් මේ හතරවෙනි අනුපූර්ව විහරණේ චතුත්ථ ධානය කියලා කිව්වේ අපි කලින් කිව්වා ප්‍රීතිය නිරුද්ධයි කියලා. නමුත් මේ සුඛ ඒකග්ගතා ධර්මතාවයන් පිළිබඳ චතුක්ක න්‍යායයේදී අපි කතා කරනවා. ධ්‍යාන බෙදනකොට පංචක පංචක ණය සහ චතුක්ක ණය කියලා ආකාර දෙකකට බෙදනවා. මේ චතුක්ක න්‍යායයේදී මේ ඒකග්ගතාවයේ කියන සුඛ ඒකග්ගතා කියන මේ කාරණාවේදී ත්‍ෘතිය ධානයේ තිබුණු ලක්ෂණයන්ගෙන් මේ සුඛය කියන කාරණාව සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සුඛත් තෘතිය ධානයේ තිබුණු ඒ සැපයත් පහ කරලා දුකත් පහ කරලා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම කල්ැතුවම සෝමනස්ස දෝමනස්සයන්ගේ අස්තංගමයට යෑමෙන් මේ චතුත්ථ ධානයේ උපසම්ප චතුත්ථ ධානයේ උපදෝගෙන වාසය කරනවා උපේක්ඛා සතිපාරිසුද්ධං උපේක්ෂාවෙන් උපේක්ෂාව අනුගිය සිහියෙන් පිරිසුදු භාවයටපත් තුන චතුත්ථ ධානයේ උපදෝගෙන වාසය කරනවා. එතකොට උපේක්ෂා ඒකග්ගතා උපේක්ඛ ඒකග්ගතා සහිත චතුත්ථ ධානය. එතන තියෙන උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය කියන මට්ටම තියෙනවා චතුත්ථ ධානයේදී. එතකොට මේ අනුපුබ්බ විහාරයේදී අනුපුබ්බ Nirodhe පිළිබඳව කතා කරනකොට අපිට පේනවා චතුත්ථ ධානයේ ලබාගත් කෙනෙක්ට චතුත්ථ ධානං සමාපන්නස්ස අස්වාස පස්වාසා නිරුද්ධා හොಂತಿ චතුත්ථ ධානයේට සමවැදුණහොට ආශ්වාස ප්‍රාශ්වාසය නිරුද්ධයි. එතකොට ආශ්වාස ප්‍රාශ්වාසය නිරුද්ධයි කියලා කියන්නේ චතුත්ථ ධානයේට සංවැදුණු කෙනාට චතුත්ථ ධානය ලබාගත් කෙනාට මේ කාය සංඛාරයන් සංසිඳවනවා කලමයි වචී සංඛාරයන් සංසිඳෙව්වේ දැන් කාය සංඛාරයන් සංසිඳවනවා එතකොට මේ සමාපත්තියට සමවදින කෙනාට රළු වුණ ආස්වාස ප්‍රාස්වාසය අවශ්‍ය වෙන්නේ නැහැ මේ කයේ පැවැත්මට. ඒ නිසා සමවැතුණු කෙනාට මේ ආස්වාස ප්‍රාස්වාසයන් සංසුන් බවට සංසිඳන මට්ටමටපත් වෙනවා. දැන් කෙනෙකුට අද කාලේ පිළිබඳව අපි බැලුවොත් ඕන තරම් අපිට චතුත්ථ ධානලාභීන් ලැබෙනවා. හැබැයි ඔවුන්ගේ වැරදි මතවාදය කියන්නේ ඔවුන් වැරදි මතවාදයකටපත් කිරීම මොනතරම්ද කියනවා නම් ඔවුන්ට ආශ්වාස ප්‍රාශ්වාසයෙන් අතර කරලා චතුත්ථ ධ්‍යාන සමාපත්තියට සම්වදින්න පුළුවන් කමක් නැහැ. ඇයි? සමාපත්තියට සම්වදින්න ගියොත් තමන්ගේ වැරදි මාර්ගයේ පිළිබඳව හෙළි වෙනවා. එනිසා මෙබඳු ධර්මකාරණාවන් පිළිගන්නේ නැතුව ඔවුන් චතුත්ථ ධානයටපත් උනා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි නම් චතුත්ථ ධානයේදී ඒක නිරුද්ධම තමයි. එතකොට ඒකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් බාහිර ශාසනයේ චතුත්ථ ධානලාපීකුගේ සමාපන්නේකුගේ ඇති ලක්ෂණයක් කියන කාරණා. එතකොට චතුත්ථ ධානයේට සමවදින කෙනාට සමාපත්තිය ලැබූ කෙනා විසින් සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙනවා. ධානය ලබාගත් කෙනා විසින් ඒකට සමවැදීම වශයෙන් සමාපත්තිය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද ප්‍රශ්නේ තමයි අද ධානය ලබනවා යයි කියන බොහෝ දිනෙකට සමාපත්තියට සමවැදීමේ හැකියාවක් නැතිවීම. කියන්නේ සමාපත්තියට සමවැදුනොත් එහෙම ඔවුන්ගේ ඇති අර වැරදි මතවාදයේ පිළිබඳව නිකම්ම ඔවුන්ටම පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙබඳු තැන්වලින් අපි බොහොම ප්‍රවේශම් වෙන්නට ඕනේ. ওই ධානාදිය ලැබනකොට අපි ධාන කියලා එකක් ලැබලා හරියන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමත ප්‍රතිපදාව නම් සමතේ තුළ ඒ ලක්ෂණ ටික ඕනේ අපි අසුරු කරන්නට. කෙනෙකු නිවැරදි කියූ පමණින් අපි ඒ දේ අසුරු කරලා පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ ඊළඟ දේ තමයි ආකාසානං ඡායතන සමාපන්නස රූප සංඥා නිරුද්ධා හොති. ආකාසානං ඡායතන සමාපත්තියට සමවැදුණු කෙනාට රූප සංඥාවන් නිරුද්ධයි. එතකොට ආකාශය අනන්තයි කියලා මේ ශුන්‍යත්වයට හිස් බවට ආකාශගත බවට හිත තියපු කෙනාට මේ රූපයන්ගේ ඇති නානත්වයක් එන්නේ නැහැ. පටවි සංඥා ආදී ඇති රළු බවක් නැහැ. ඔහුට ආකාශ සංඥාව ආකාශයේ අනන්ත බව පමණක් වුණට එනවා. බාධා රහිත ආකාශයක ඔහුට හිත මනස පතරවන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඔහුට රූප සංඥා නිරුද්ධයි. ඊට පස්සේ ඒකත් දැනගන්න ආකාශයේහි අනන්ත බවක් දැනගන්න විඥානය පිළිබඳව කෙනෙක් දැනගත්තොත් අනන්තෝ විඥානන්ති විඥානයේ අනන්තයි කියලා කල්පනා කරලා මේ විඥානයාගේ අනන්ත බව සිහිපත් කරලා මෙනෙහි කරලා උට විඥානං ඡායතන උපදව ගන්න පුළුවන්කම තියෙනවා මේ පුද්ගලයා එතකොට ආකාසානං ඡායතන සංඥාවන් නිරුද්ධ කරලා එතනින් නිදිලා ඊට පස්සේ ආකින් සංඥායතනේ මේ කිසිවක්ම නැහැ නිට්ටය වූ මට්ටමේ පවතින විඥානයකුත් නැහැ කියලා කෙනෙක් තේරුම් අරගෙන නත්තිකින්චි කියන එක වදලා මේ ආකින්චඤ්ඤායතනයටපත් වෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඔහුට විඥානං ඡායතන අරමුණු නිරුද්ධයි. ඒ වගේම නේව සංඥා නා සංඥායතනයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට. ඔහුට ආකින්චඤ්ඤායතනයේ නිමිති දුර වෙලා. ඊට පස්සේ මේ ධර්මතාවයන්ගේ විදී යන ස්වභාවය පිළිබඳව අවබෝධ කරලා ස්කන්ධ සම්පතියේ පැවැත්මක් නැහැ නේද කියන මට්ටමින් කෙනෙකුට පුළුවන් මේ ස්කන්ධ සම්පතියේ Nirodhe සාක්ෂාත් කරලා ඒ Nirodhe තුල Nirodha සංඥාවට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා සංඥා වේදිත Nirodha සමාපත්තිය කියලා. සංඥා වේදනාවන්ගේ Nirodhe. එයාට නේව සංඥා නා සංඥාව ඇත්තෙත් නැහැ. ඔහු සංඥා වේදේට නිරෝධයට පත් වෙනවා. මෙන්න මේ කියපු නව අනුකුබ්බ විහරණයන් තියෙනවා. මේ තමයි උපදවගත් උන් විසින් පැමිණ වාසය කරන්නට තියෙන නව අනුකුබ්බ විහාර ධර්මයන්. මේ නව අනුකුබ්බ විහාර ධර්මයන් පිළිබඳව අපි හොඳට අවබෝධ කරගත්තොත් අපිට පේනවා මේ ප්‍රතිපදාව තුළ මේ හැම දෙයකම මූලිකත්වයේ ගත්තේ සමත කෘත්‍ය සමත ලක්ෂණය. සමාපත්තියක් කියන තැනකට විහරණයක් කියන තැනකට මූලිකත්වයේ ගත්තේ හැම වෙලාවකදීම සමතයේ ඇති සමත කෘත්‍ය සමත ලක්ෂණයක්. අපිට ඒ නිසා දැන් මේ ධ්‍යාන ටික පිළිබඳව කතා කරනකොට අවබෝධයක් ඇති වෙන්නට ඕනේ මේ මොන මට්ටමක් ගැනද කතා කරන්නේ මේ gedarat වෙලා සාමාන්‍ය ගෘහස්ත ජීවිතයක් ගත කරගෙන ඉන්න මනසක් මනසක් ගැනද මේ කතාව කරන්නේ නොයසේනම් මේ අකුසල ධර්මයන් බහා තබලා වෙනම භූමියකටපත් වෙන පැත්තකින් වඩපු ඊටමත් සියුම් වුණ ප්‍රණීතතර වුණ ධර්මතාවයක් ගැනද අපි මේ කතා කරන්න කියන එක පිළිබඳව දැන් ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනවා මේ කාරණා ටික පිළිබඳව අවබෝධයක් කරගන්නකොට. ඒන නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැත්තෙන් අපිට බලනකොට ඕනම කෙනෙකු මාර්ගඵල අධිගමයක් සාක්ෂාත් කරනකොට ප්‍රථම ධානයවත් සහිතවම තමයි මාර්ග සෝවන් ඵලයටපත් වෙන්නේ. ඒකෙන් මම කියන්නේ නැහැ වරදවා ගන්නට එපා. සෝවාන් වීම සඳහා ධානය උපදෝගෙන ඉඳලා ඊට පස්සේ සෝවාන් විය යුතුයි කියලා. නමුත් ප්‍රථම ධානය මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කෙනෙකුට පමණක්මයි සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ තරම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්නට අවශ්‍යයි. එනිසා තමයි පඨමඥාන සහිත සෝතාපට්ටි ඵලසිතක් ගැන කතා කරන්නේ. එතකොට අපිට සමතේ කියන දේ අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක්. ඒ නිසා තමයි සමතේ ගැන කතා කරනකොට අපි කතා කරන්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතම් පජානාති. හිත එකඟ වුණ සමාධිමත් වුණ කෙනා ඇත්ත ඇති හැටියට දකිනවා කියලා කතා කරන්නේ නිසා. දැන් අපිට මේ ආකාරයට බලනකොට මේ නව අනුකුබ්බ විහරණයන් පිළිබඳව කල්පනා කරනකොට ඔබට හොඳ දැනුමක් දැක්මක් ප්‍රතිපදාව පිළිබඳව ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ මට්ටම තමයි දැන් අපිට ඉස්සෙල්ලාම ඔබ තුල විදර්ශනාව පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් දුකින් මිදීම පිළිබඳ සම්මා දිට්ඨිය ඔබට පැහැදිලි වෙනවා නම් ඔබට පුළුවන් සමතේ පැත්තෙන් ඉස්සෙල්ලාම රළු මට්ටමින් පළවෙනි විහෙරණයටපත් වෙන්නද? පළවෙනි විහෙරණය කිව්වේ මොකද්ද? මේ කාම සංඥාවන් දුරු කරලා අකුසලයන් දුරු කරලා ප්‍රථම ධානය ඵලයට ප්‍රථම ධානය මට්ටමටපත් වීම. එතකොට මේ පළවෙනි මට්ටමට ඔබටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ පිළිවෙලෙන් නව අනුකුබ්බ විහරණයන්ටම ඔබටපත් වීමේ හැකියාවක් තියෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන සමතේ පැත්තෙන් අපිට ලැබෙන ආර්ය ධානය මට්ටම. මේක කිසිම කෙනෙකුට වේද කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන්නේ. තමාගේ උපකල්පනයන් තුළින් ධ්‍යාන පිළිබඳව දක්වලා මේක එහෙම නෙමෙයි යතන කාමයේ කියන එකට වෙනම අර්ථකථන දක්වලා ඒක දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම උපේක්ෂා චතුත්ථ ධානයේ තුල අවිද්‍යාව නැහැ කියලා සමහර කෙනෙක් මතවාදයක් ගොඩනගනවා. එතකොට අවිද්‍යාව නැති නැත්තම් චතුත්ථ ධානයේ තුල එහෙනම් අරහත් ඵලය කියන එකයි චතුත්ථ ධානයේ එක සමාන වෙන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් චතුත්ථ ධානලාභීව එකල සිටපු අනිකුත් තාපසවරුත් අරහත් ඵලය සමාදන් වුණාය වෙන්නට සිද්ධ වෙනවා. නමුත් මේ හැමතැනකම අවිද්‍යාව තම තමන්ගේ කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා තමයි නත්ති කිංචි කියන තැනට ගියත් ආධ්‍යාත්මික බාහිර කිසිම දෙයක් නැහැ කියන තැනට ගියත් එයාට අස්මිමානයේ ගොඩනැගිලා තියෙනවා තමන්ගේ සංඥාව මට්ටමේ. ඒ නිසා අස්මිසඤ්ඤ අස්මිමානයේ ගොඩ නැගුණේ එයාට ඇති අවිද්‍යාවේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසාම එයාට ප්‍රතිසන්දිය පිණිස දැස ගන්න පුළුවන් විදිහේ භව තණ්හාවකුත් යෙදෙනවම තමයි. ඒ අනුව ප්‍රතිසන්දි පිණිස යනවමයි. දැන් මේ විදිහට අපිට ක්ලේශයන් දුරු කර ගැනීම සහ අනුත්පාදය කියන නිවන කියන දේ මේ තැන් වලින්පත් පනවන්නේ නැහැ. නමුත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ප්‍රථම ධානය උපදෝගෙන එතන තියෙන ධර්මතා ටික පිරිසින දැකලා නිවන් දකින්න. කාම් භූමියේ සිතක් අරගෙන එතනින් නිවන් දකින්න. රූප භූමියේ සිතක් අරගෙන එතනින් නිවන් දකින්න. මේ ඕනම තැනකින් යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒක බැරි කමක් නැත්තේ නෑ. මොකද එහෙමනම් මේ විදිහට අනුපුබ්බ විහෙරණයන් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය දක්වාම දිවෙනවා. දැන් අපිට මේ විදිහට නව අනුපුබ්බ විහරණයන් පිළිබඳව කතා කරලා නව අනුපුබ්බ විහරණයන් පිළිබඳව අපේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳව අපිට යම් හඳුනා ගැනීමක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව හැටියට අපිට ලැබෙනවා අභිඤ්ඤේ දස ධර්මයක් හැටියට කියන්නේ ධර්මතා 10ක් පිළිබඳව අපි නුවණින් දත යුතුයි. මොනවද මේ ධර්මතා 10? දස නිජ්ජර වස්තු. දස නිජ්ජර වස්තු කියලා කියන්නේ නිජ්ජර කියලා කියනවා මේ දිරීමට යනවා කියන එකට නිජ්ජරති කියලා කියනවා දිරීමට යනවා කියලා. මිච්ඡාදිත්‍යාදීනි නිජ්ජරයන්ති නාසයන්ති නිජ්ජරානි. මිච්ඡාදිත්‍යාදී ධර්මයන් දිරීමටපත් කරනවා නැසීමටපත් කරනවා ඒ නිසා තමයි නිජ්ජර කියලා කියන්නේ. වත්තුනීති කාරණානි නිජ්ජහානිච තානි වත්තුනි ചാති නිජ්ජර වත්තු වත්තුනි ඒ දේවල්ම කාරණා බවට පත් වෙනවා මේ දිරීමටපත් කරන කාරණා කියන එකෙන් මේකට කියනවා නිජ්ජර වත්තු කියලා. එතකොට සමාදිත්තාදී නම් ඒතං අදිවචන දස නිජ්ජර වත්තු කියලා කියන්නේ මොනවද? මේ සම්මාදිට්ඨි ආදීන්ට කියන අදිවචනයක්. එතකොට මේ මිච්ඡාදිත්‍ය ආදී ධර්මයන් දිරීමටපත් කරන නිසා නැසීමටපත් කරන නිසා නිජ්ජර කියලා කියනවා. මේ සම්මාදිට්ඨිය ආදියට නමක් මිච්ඡාදිට්ඨිය ආදී දිරීමට නැසීමටපත් කරන නිසාම. එතකොට දැන් මෙතනදී අපිට බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මහා චත්තාරීසක සූත්‍රය කියලා කියන්නේ. මේ කාරණාව බොහොම පැහැදිලිව පැහැදිලි කරන එක සූත්‍ර ධර්මයක් මජ්ක්‍ධිම නිකායේ දක්වන. පැහැදිලි කරනවා යම්කිසි කෙනෙකුට සම්මාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජෙන්නා හෝති සම්මාදිට්ඨිය තියෙනවා නම් ඔහුට මිච්ඡාදිට්ඨිය දිරීමට යනවා. මේ විදිහට සම්මා සංකල්පනාව තියෙනවා නම් මිච්ඡා සංකල්පනාව දිරීමට යනවා. සම්මා වාචාව තියෙනවා නම් මිච්ඡා වාචාව දිරීමට යනවා. සම්මා කම්මන්තේ තියෙනවා නම් මිච්ඡා කම්මන්තේ දිරීමට යනවා. මේ විදිහටම අපිට අනිකුත් අංගයන් පිළිබඳව ඒ ඒ ප්‍රතිපක්ෂාංගයන් දිරීමට යනවා. එතනදී කාරණා 10ක් විදිහට අලුතෙන් ආර්ය ශ්‍රාංගික මාර්ග ධර්මයන්ට එකතු වෙනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙක. මේ සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන අංග දෙක එකතු වුණාට පස්සේ මනමින් දැනගෙන මනමින් මිදීම කියන කාරණාව මෙතනදී ප්‍රමුඛතාවයක් ගන්නවා. හොඳින් දැනගෙන නුවණින් මිදුණා. ඒකට දැන් හොඳින් දැනගන්නවා කියලා කියන්නේ නුවණින් දැනගත්තා කියලා කියන්නේ මේ දේ අපිට ඒක සම්මා දිට්ඨියේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට ඇති කරන දෙයක් තමයි සම්මා ඥානය කියන දේ. ඒ සම්මා ඥානය ඇති කරගත්ත කෙනාට මනමින් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ නිජ්ජර වස්තුන්ගේ මේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකට ප්‍රතිපක්ෂ ධර්මයන් හැටියට පවතිනවා මිච්ඡා ඥාන සහ මිච්ඡා විමුක්ති කියන ධර්මතා දෙක. මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති සම්මා ඥාන සම්මා විමුක්ති. සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කෙනාට මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා. අනිත් කාරණාවන් මම ගන්නෙ නැහැ. ඒ පිළිබඳව ඔබට යම් අවබෝධයක් තියෙන නිසා මේ කාරණා ටික තුළ ඉඳලා මම යම් කරුණක් පැහැදිලි කරන්න උත්සාහයක් දරමු. අපි ගත්තාම සම්මා දිට්ඨිය කියන මේ ධර්මතාවය තුළ ඉඳලා මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා. සම්මා දිට්ඨිය කියන කෙනාගේ දැක්ම මොකද්ද? අපි මීට පෙරත් කතා කළා චතුරාර්ය සත්‍ය පිළිබඳව දකින කම පිළිබඳව දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන මට්ටමින් එයාට දුක පිළිබඳව දන්න කම ආදී වශයෙන් ඇති දේ තමයි සම්මාදිට්ඨිය. දුක පිළිබඳව දන්න කම, සමුදය පිළිබඳව දන්න කම, නිරෝධය පිළිබඳව දන්න කම, නැවත ප්‍රතිපදාව පිළිබඳවම දන්න කම තමයි ඔහුට ප්‍රතිපදාව බවට පත් වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන කාරණය අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියනවා ලෝකයේ තුල පවතින අතිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා මේ උපදි විපාක ධර්ම ඇති ඒ වගේම ශාස්ත්‍ර වාස්රව සහිත වුණ පුඤ්ඤ භාගීය උන පින් පක්ෂයේහි වැටෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨියේ ඵලය තමයි අපි කර්මයේ කර්මඵලයේ අදහන නුවණ සම්මස්සගත සම්මාදිට්ඨිය ආදී ධර්මයන් පිළිබඳව අපේ දන්නකම ඇති වෙලා තියෙන්නේ. ඒ ඇති සම්මාදිට්ඨිය නිසා. ඒ මට්ටමේ සම්මාදිට්ඨියක් තියෙන කෙනෙකුට ඔහුටද මිච්ඡාදිට්ඨිය දිරීමට යනවා. ඒ මිච්ඡාදිට්ඨිය තමයි නියත මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ. ඒ දිරීමට යන මිච්ඡාදිට්ඨියට කියනවා නියත මිච්ඡාදිට්ඨිය කර්මය කර්මඵලය අදහන නුවණක් තියෙන මූලික වශයෙන්ම ශ්‍රද්ධා තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධා ප්‍රේමයක් ඇති කෙනෙකුටත් අපි කියනවා සම්මාදිට්ඨිය තියෙනවා කියලා. ඒ කියන්නේ අවිච්ඡ ප්‍රසාද මට්ටම ගැන නෙමෙයි කියන්නේ කර්ම කර්මඵල අදහන සාමාන්‍ය නුවණ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිබඳව දකින දැකීම ආදී තියෙන කෙනෙකුට මේ අකුසලයේ කුසලය හඳුනගන්න මේ කෙනාට ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ හඳුන ගන්න පුළුවන් කෙනාට එයා ලෝක කුසල අකුසල දෙපැත්තම අවබෝධ කරගෙන අකුසලයන් දුරු කරලා කුසල් කරන පැත්තකට යොමු වෙනවා. මේකත් සම්මා දිට්ඨියක්. ඒ සම්මා දිට්ඨිය ඔහු දුකෙන් මිදෙන තැනට එකපාරපත් කිරීමට නොසුදුසුවත් එකවර එතනටපත් කරන්නට නොසුදුසුවත් ඒක කුසල සහගත දෙයක් වෙනවා. ඒකෙදි මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා මොන මිච්ඡා දිට්ඨියද? නියත මිච්ඡා දිට්ඨිය. අර නත්ති මාතා නත්ති පිතා නත්ති සුගත දුක්ඛත කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ මේ විදිහට ඇති වෙන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් මෙලෝ නැහැ පරලෝ නැහැ අම්මා තාත්තා නැහැ හොඳ කර්මවල විපාක නැහැ නරක කර්මවල විපාක නැහැ මේලෝ ආબોධ කරගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකේ නැති ආදී වශයෙන් ඇතිවෙන යම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් නියත මිත්‍යා පක්ෂයේහි වැටෙන ඒක ඔහු දිරීමට ගිහිල්ලා කර්මයේ කර්මඵලය අදහන නුවණක් එක්ක මේ එකක් සම්මා දිට්ඨියක්. මේ සම්මා දිට්ඨිය ඇති කෙනාට අර නියත මිච්ඡා දිට්ඨිය දිරිපිට ගිහිල්ලා. නියත මිච්ඡා දිට්ඨිය පත් කරගත් පත්ුණ කෙනෙක් ඔහුගේ සංකල්පනාවත් මිච්ඡා සංකල්පනාවක්. ඇයි ඔහු කර්මයේ කර්මඵලය දන්නේ නැහැ. ඔහු හොඳ නරක දන්නේ නැහැ. ඔහු හොයන්නේම මේ ජීවිතයේ ජීවත් වෙනකන් සැපසේ වාසය කරන්නට භෞතිකවාදී පැවැත්මක් වගේ දෙයක්. එතකොට ඔහු මිනිස්සු දසදහස් ගණනක් මරා හෝ තමාගේ යහපත පිණිස කටයුතු කරගන්නට මේ ජීවිතේ හොඳින් කාලය ගත කරගන්නට උත්සාහවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමපත් වෙනකොට ඒ සංකල්පනා කර්මාන්ත වචනය ඔහුගේ ආජීවය පැවැත්ම ඒකාග්‍රතාවය මේ හැමදේම යොමු වෙන දේ තමයි මිච්ඡා පැත්තට මිච්ඡා ගණයට වැටෙනවා. ඒකට ඔහු නියත මිත්‍යා දෘෂ්ටියේ සමන්නාගත කෙනෙක් නම් ඒ ඔක්කොම නියත පැත්තට ඔහුව දැඩි කෙනෙක් බවට පත් කරනවා. එහෙම වුණහම ඒ කෙනා අකුසල ධර්ම සමාදානය સિદ્ધ කරනවා කුසලයේ අකුසලයේ නොදැන ගැනීම මත. දැන් සම්මා දිට්ඨියෙන් මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා කියන පළවෙනිම කාරණය තමයි ලෞකික සම්මා දිට්ඨියෙන් නියත මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා. මේ අපි කතා කළේ මේ තුල තියෙන පළවෙනි කාරණාව අපි මෙතනට අදංගු වෙන අදාළ ඊළඟ කාරණාව ඊළඟ දේශනාවලදී අපි කතා කරමු නිජ්ජර වස්තුන් පිළිබඳව තවදුරටත් අද දවසේදී කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් හැමදෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්තු සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සීල කුසලයන් අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.